Sadu, sadu, sadu. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි පහුගිය කාලය තුල කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන අකුසලයන් ගැන යම් දුරකට කතා කළා ඒ අකුසලයන් දුරු කර ගැනීම ගැන උනන්දු කිරීම පිණිසවන උතුම් දේශනා බොහොමයක් අපි කතා කළා. කාම ලෝකයේ උපන් කෙනාට කාමයන්ගෙන් නිදහස් වෙන්න නොලැබුණොත් ඒ කාමයන්ට වසඟ වෙලා ගියොත් ඔහුට ඊටාම හීන දුක් සහිත ස්වභාවයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. කාමයන්ගේ ස්වභාවය හඳුනා නොගන්න කෙනා ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්න කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ යා තුල. කාමයන්ගේ ස්වභාවය අඳුරා නොගන්න කෙනා මුලා මුලාව තුල ඉන්නේ. මුලාවක් තුල ඉඳමින් දුකෙන් දුකටමපත් වෙනවා ඒ නිදහස් වෙන්න යට ලැබෙන්නේ. ඒ නිසා මිනිසුන් තුළ දෙවියන් තුළ ඒ කාමයන් ගැන ඒවයේ ස්වභාවය ගැන වැටහීමක් ඇති කරවීම පිණිස බුදුරජාණන් වහන්සේ විවිධ විදිහට කාමයන් ගැන කියා දී තිබුණා තියෙනවා. ඒ බඳු දේශනා කීපයක් තමයි පහුගිය කාලෙපි කතා කළේ. ධර්මයේ ඉගෙන ගනිද්දී බොහෝ දෙනා තුළ ඒ කාමයන් ගැන අකමැත්තක් ඉපදෙනවා. නිදහස් වෙන්න නැත්තම් කියලා හිතන අය ඉන්නවා. නමුත් මේ නිදහස් වීම පිණිස වෙන පිළිවෙත තෝරගන්න ගොඩකට බෑ. ඒ පිළිවෙත තෝරගැනීම පිණිස අප උත්සාහ කළ යුත්තේ ධර්මයේ තේරුම් ගැනීමමයි. ධර්මයේ තුලම තමයි කාමයන්ගෙන් නිදහස් වෙන පිළිවෙත තියෙන්නේ. ධර්මයේ තුලයි විස්තර කරලා තියෙන්නේ. ඒ ධර්මයේ තුල විස්තර වෙන පිළිවෙත අප තුලට පමුණවා ගන්නට අප උත්සාහ කළ යුතුයි. අද අප කතා කරන්න කල්පනා කළේ කාම ලෝකයේ තිබෙන මේ පැටලිල්ලෙන් බේරිලා මෙලව යම් සපක් තිබෙනු නම් ඒ සපත් විඳිමින් හීන ස්වභාවයට ගොදුරු නොවි නිදහස් වීම පිණිස වෙන ධර්මයක් ඉගෙන ගන්න පුළුවන් දේශනාවක් අද අප කතා කරන්න කල්පනා කළා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙලොව යම් සැපක් තියෙනවා කියලා. කාමෙන් ගියම් සැපක් තියෙනවා. ඒ සැප අප තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් හිතාමතා දුකටපත් වෙච්ච අය බවටපත් වෙනවා. නේද? හිතාමතාම දුක් විඳින්න අවශ්‍ය නැහැ. තේරුමක් තියෙන කෙනා හිතාමතා සැලසුම් කළ දුක් උපදව ගන්නෑ. අනෝබෝධයෙන් තියෙන දුක බැහැර කරගන්නයි උත්සාහ කරන්නේ තේරෙන කෙනා. අද අපි කියලා දෙන්න කල්පනා කරේ සංයුක්ත නිකාය දෙක ග්‍රන්ථයේ තිබෙන දේශනාවක් සනිදාන සූත්‍රය ඒ දේශනාවේ නම නිදාන සහිත බව ගැන කියලා දෙන දේශනාව මේ දේශනාව කියලා දුන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වාසිකන කාලේ භාගතුන් වහන්සේ මේ දේශනාවේදී භාගතුන් වහන්සේ මේ විදිහට කියලා දෙනවා. සනිදානම් භික්ඛවේ uppajjati කාම විතක්කෝ නෝ අනිදාන. මහණෙනි කාම විතරක නිදාන සහිතවයි ඉපදෙන්නේ. හේතු සහිතවයි ඉපදෙන්නේ. හේතු රහිතව නෙමෙයි. සනිදානං uppajjati ව්‍යාපද විතක්කෝ නෝ අනිදානං ව්‍යාපාද විතරකයත් හේතු සහිතව නිදාන සහිතව ප්‍රත්‍ය සහිතවයි ඉපදෙන්නේ හේතු රහිතව ඉපදින්නේ නැහැ. සනිදානං uppajjati විහිංසා විතක්කෝ නොඅනිදානං. මහණෙනි විහිංසා විතරකයත් හේතු සහිතවයි නිදාන සහිතවයි ප්‍රත්‍ය සහිතවයි උපදින්නේ හේතු රහිතව උපදින්නේ නැහැ. දැන් මේ කරුණු අමතක කරගන්න එපා. ඒ ඡේදයේම අමතක මේ මතක නැති වෙන්න පුළුවන්. ඒ වාක්‍යයේ හැම මතක නොවෙන්න පුළුවන්. පුළුවන් කෙනා මතක තියාගන්න ඒ වාක්‍ය අමතකුණා කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. මේ අර්ථය අමතක කරගත්තොත් තමයි අපට ඒක හානිය පිණිස පවතින්නේ. මේ වාක්‍ය මතක තිබ්බත් අර්ථය මතක නැත්නම් ඒක වැඩක් නැහැ. මොකද්ද අපි මතක තියාගන්න ඕන? කාම විතරක හේතු සහිතවයි උපදින්නේ හේතු රහිතව උපදින්නේ නැහැ. ව්‍යාපාද විතරක හේතු සහිතවයි උපදින්නේ හේතු රහිතව උපදින්නේ නැහැ. විහිංසා විතරක හේතු සහිතවයි උපදින්නේ හේතු රහිතව උපදින්නේ නැහැ. කතංච භික්කවේ සනිදානං uppajjati කාම විතක්කෝ නො අනිදානං. මහණෙනි කාම විතරකය හේතු සහිතව උපදිනවා හේතු රහිත උපදින්නේ නැහැ. ඒ කොපමණකින්ද මොන විදිහටද? සනිදානං uppajjati ව්‍යාපද විතක්කෝ නොනිදානං. මහණෙනි හේතු සහිතව ව්‍යාපද විතරකේ උපදිනවා හේතු රහිතව උපදින්නේ නැහැ. ඒ කොහොමද? කොහොමද එහෙම වෙන්නේ? කතංච බික්කවේ සනිදානං uppajjati විහිංසා විතක්කෝ නොනිදානං. මහණෙනි මේ විහිංසා විතර්කය හේතු සහිතවයි උපදින්නේ හේතු රහිත උපදින්නේ ඒ කොහොමද මොන විදිහටද කාම ධාතුන් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා කාම සංඥං පටිච්ච උප්පජ්ජති කාම සංකප්පු කාම සංකප්පං පටිච්ච උප්පජ්ජති කාමච්ඡන්දෝ කාමච්ඡන්දං පටිච්ච උප්පජ්ජති කාම පරිලාහෝ කාම පරිලාහං පටිච්ච උප්පජ්ජති කාම පරියේෂනා කාම පරියේෂණං භික්කවේ පරියේෂමානෝ අසුතවා පූතුජ්ජනෝ තීහි ඨානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනසා ඒ විදිහට භාගතුන් වහන්සේ මේ කාම විතරක හේතු සහිතව උපදින විදිය ගැනයි කියලා දෙන්නේ. කොහොමද කියා දෙන්නේ? කාම ධාතුන් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා. මහණෙනි කාම ධාතුව නිසා කාම ධාතුව හේතුවෙන් කාම සංඥාව උපදිනවා. කාම සංඥාව ප්‍රත්‍යයෙන් හේතුවෙන් කාම සංකල්පය උපදිනවා. කාම සංකල්ප උපදිනවා. කාම සංකල්ප හේතුවෙන් කාම ඡන්දය උපදිනවා. කාම ඡන්දය හේතුවෙන් කාමය සෙවීමට හිත නැමිලා යනවා. කාමයේ සොයන්න කාමයේ ගැන හිත ඇදිලා යන ස්වභාවයක් ඇති වෙනවා. ඒ කාමයේ ගැන සිත ඇදිලෙන ස්වභාවය නිසා කාම පරිේශණය කාමයේ සොයන්න පටන් ගන්නවා. ඒ කාමයේ සෙවීම නිසා අශෘතවත් පෘ탁ජන කෙනා ධර්මයේ නොදත් කෙනා කාමයේ සොයන්න මනස යොමු කරන්න පටන් ගන්නවා. මනසින් තමයි පටන් ගන්නෙ. සිතනේ පෙරමුණු වෙන්නේ නේද? එතකොට යා ධර්මයේ නොදත් කෙනා භාගතුනාසේගේ ධර්මයක් අහලා පිළි නොගත් කෙනා භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිනොගත්ත කෙනා කාම ඡන්දේ නිසා කාමයේ සොයන්න පෙළඹෙනවා. කාම ඡන්දේ නිසා කාමයේ සොයන්න යගේ හිතේ උනන්දුව. කාමයට හිත ඇදිලා යන ගතියක් ඇති වෙනවා. ඊට පස්සේ ආ කාමයේ සොයන්න විවිධ විදිහට කාමයේ සොයන්න යා පෙළඹෙනවා. කාමයන් හොයන්න. ඒතරේ මානසිකාරයන් මුල් කරගෙන සිතින් කයෙන් වචනෙන් වැරදි පිළිවෙත් අනුගමනය කරනවා. සිත කාය වචනේ තුන්දොර නරක විදිහට දොස් සහිත විදිහට පරිහරණය කරන්න පටන් ගන්නවා. ඒ විදිහ තමයි ව්‍යාපාද විතරකේ විහිංසාව විතරක ගැනත් භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ. අපි කතා කළේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා මහණෙනි කාම විතරක හේතු සහිතවයි හටගන්නේ හේතු රහිතව නොවේ. ව්‍යාපාද විතරක හේතු සහිතවයි හටගන්නේ හේතු රහිතව නෙවෙයි. විහිංසාව විතරක හේතු සහිතවයි හටගන්නේ හේතු රහිතව නෙවෙයි. එතකොට ඒ විදිහට පෙන්නලා භාගතුන් වහන්සේ ඒ හේතු සහිතව කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක හටගන්න විදිය ගැන විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ මහණෙනි? කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම සංකල්පය ඇති වෙනවා, උපදිනවා. කාම සංකල්පය නිසා කාම ඡන්දය උපදිනවා. කාම ඡන්දේ නිසා කාමයන්ට හිත ඇදිලා යන ස්වභාවය ඇති වෙනවා. කාමයන්ට සිත ඇදිලා යන ස්වභාවය නිසා කාමයන් සොයන්න පටන් ගන්නවා. ඔබට ඒක තේරෙනවද? හ්ම්? අපි හිතමු අපි යම් තැනක ඉන්නකොට යම් හඬක් ඇහෙනවා. ඒ හඬ මොකන්ද කියලා අපි හොයන්න පෙළඹෙන්නේ ඇයි? ඒ පැත්තට හිත ඇදිලා ගියොත් නේ නැත්නම් ඇසුණු පමණින් හොයන්නේ නේද? ඔබ තනියෙන් ගෙදරිනකොට ඔබට හඬක් ඇහෙනවා. ඒ හඬ කෙරේ ඔබ හිත ඇදිලා ගියොත් මොකද්ද කියලා හොයනෝනේ. ඈ? අන් ඒ විදිහට තේරුම් ගන්න. කාමයෙන් සොයන්නේ ඇයි? ඒ දෙසට හිත ඇදිලා ගියොත්. එතකොට සොයන්නේ සොයන්න පෙළඹෙනවා. ඒ විදිහට කාමයන් සොයන කෙනා කාම පරිේශනාව කියලා කියන්නේ කාමයන් සොයන කෙනා ධර්මයේ නොදත් භාගතුන් වහන්සේ ගැන පැහැදීමක් නැති ධර්මයේ ගැන විශ්වාසයක් නැති කෙනා කාමයන් සොයන්ට ගිහිල්ලා සෙවීම නිසා සිතින් කයින් වචනෙන් වැරදි ප්‍රතිපදාව පුරුදු කරන්න පෙළඹෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපද සංඥාව ඇති වෙනවා උපදිනවා. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පය ඇති ඉපදිනවා. ව්‍යාපාද සංකල්ප නිසා ව්‍යාපාදය ගැන ඡන්දය ඇති වෙනවා. ව්‍යාපාදයට ඡන්දේ කැමැත්ත ඇති වෙනවා. ඒ ව්‍යාපාදයේ තියෙන කැමැත්ත නිසා ඒ කෙරෙහි හිත ඇදිලා යන ස්වභාවය ඇති වෙනවා. ඒකෙරි හිත ඇදිලා යනකොට ඒ ව්‍යාපාදයේ ගැන හොයන්න පෙළඹෙනවා. ව්‍යාපාදයේ සොයනවා. ඒ කියන්නේ සොයන කෙනා ධර්මයේ නොදත් භාගතුන් වහන්සේගෙන පැහැදීමක් නැති කෙනානේ ව්‍යාපාදයේ ගැන හොයසයා උත්සාහ කරන්නේ. ඒ වෙන කෙනා සිතින්, කයින්, වචනෙන් වැරදි පිළිවෙත් අනුගමනය කරනවා. මහණෙනි විහිංසා ධාතුව නිසා විහිංසා සංඥා උපදී. භාගතුන්ස කොහොමද කියන්නේ? විහිංසා ධාතුව නිසා විහිංසා සංඥාව ඇති වෙනවා. උපදිනවා. විහිංසා සංඥාව නිසා විහිංසා සංකල්පය ඇති වෙනවා. විහිංසා විතරක කියන්නේ විහිංසා සංකල්පය නිසා විහිංසාව ගැන කැමැත්ත ඡන්දය ඇති වෙනවා. ඒ විහිංසාව ගැන කැමැත්ත නිසා විහිංසාව පිළිබඳ හිත ඇදිලා යනවා. ඇදිලා යන ස්වභාවය ඒ දෙසට හිත ඇදින ස්වභාවය ඇති වෙනවා. හිතේ දෙසට යොමු වෙනකොට ඒ විහිංසාව ගැන සොයන්න පෙළඹෙනවා. විහිංසාව ගැන සොයනවා. සෙවීම ඇති වෙනවා. ඒතර ධර්මයේ නොදත් ශ්‍රද්ධාව නැති භාගතුන් වහන්සේ පිළි නොගන්න කෙනා භාගතුන් වහන්සේගේ වචනේ පිළි නොගන්න කෙනා සිතින් කයින් වචනෙන් වැරදි පිළිවෙත් අනුගමනය කරන්න පෙළඹෙනවා. පුරුදු වෙනවා. භාගතුන්ස දේශනා කරන මහණෙනි ඒක මේ වගේ යම් කෙනෙක් තනකොළ ගොඩකට ගිනි තියනවා. ගින්දරක් දානවා. ඒ හුළු අත්තක් විසි කරනවා කියලා කියන්නේ. හුළු අත්තක් විසි කරනවා තනකොළ වීලි තනකොළ ගොඩකට. ඒතර ඒක අතින් පයින් උත්සාහ කළා නිව්වේ නැත්තම් ඒ වියලි තනකොළ ගොඩට මේ ගින්න ඇවිලිලා ඒක වැඩි දියුණු වෙලා ඊට පස්සේ ඒක ලොකු ගින්නක් බවට පත් වෙනවා ඒ තනකොළ ගස්කොළන් ඔක්කොම දැවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ වෙන්නේ මේ තනකොළ සහ ගස්කොළන් ආදී අසු කරගෙන ඉන්න බොහෝ සත්වයින් බොහෝ ප්‍රාණීන්ට මහා විනාශයක් ඇති වෙනවා නමුත් ඒ ගින්න නිව්වනම් එහෙම වෙන්නේ නැහැ නේද? ඒක තේරුම් නොගන්න කෙනා හුලුවත්ත පත්තු කරන් යනවා ඒක විසිකලා දානවා තනකොළ ගොලකට. ඊට පස්සේ ඒක ටික ටික පත්තු වෙලා ටික ටික ගින්න වැඩි වෙලා මහ ගින්නක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගින්නෙන් බොහෝ දිනාට ආයපතක් විනාශයක් ඇති කරනවා. ඒ වගේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි ආන් ඒ වගේ යම් කෙනෙක් උපන් අකුසල සංඥාව බැහැර කරන්නේ නැත්නම් දුරු කරන්නේ නැත්නම් අවසන් කරන්නේ නැත්නම් ඒක යලි ඉපදින් නැති ස්වභාවයට පත් කරන්නේ නැත්නම් ඒකේ නා මේ ජීවිතේදීම බෝ දුක් ස්වභාවය නැති කර ගන්නවා. යගේ දුක් ඉපදිනවා යාට. පීඩ ඇති වෙනවා. දැවිලි තැවිලි ඇති වෙනවා. මේ ජීවිතයේ දුකසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. කය බිඳිලා මලන් පස්සේ දුගතිය ඉපදෙන්න යාට වෙනවා කියලා දේශනා කරනවා. ඒතරේ මේ ජීවිතේ බොහෝ දුක් පීඩා ඉපදෙන්නේ මේ ජීවිතේ බොහෝම තැවෙන දැවෙන ස්වභාවය ඇති වෙන්නේ එක පාරටම දෙක වෙන්නේ. අපිට මේ ජීවිතේ ස්වභාවය ඉස්සලා තේරුම් ගන්න ඕන නේ. මේ ජීවිතේ ස්වභාවය තමයි නිවා ගන්න ඕන. මේ ජීවිතයේ ගින්න තමයි නිවන්න ඕන ඉස්සලා. පරලෝ නිවන්න අපට බෑ එකපාර. මේ ජීවිතේ නිවුවා කියලා කියන්නේ පරලෝ නිවිලා. නේද? නමුත් මෙලව ගින්න නිවා ගන්න බැරි කෙනා පරලව ගිනි නිවනවා කියන එක බොරුවක්. නේද? කොහොමද ඒ ගැන භාග්‍යතුන්ස පෙන්වා දෙන්නේ? අර තනකොළ ගොඩකට පුංචි ගින්නක් වැටෙන ඉස්සලමනේ යම් කෙනෙක් හුලුවත්තක් පත්තු කරගෙන ගිහිල්ලා ඒක විසිකලා දානවා. ගමන ඉවරන පස්සේ විසිකලා දානවා. ඒතර ඒ තනකොළ ගොඩකට ඒක වැටෙනහම ඒ තනකොළ ගොඩේ ඇති වෙන්නේ පුංචි ගින්නක් මුලින්. ඒ පුංචි ගින්න අතින් පයෙන් නිවලා මේ ගහලා නිවෙ නැත්තම් දැන් මේ වගේ සිද්ධි ඔයගොල්ලෝ නොවන තරම් මතකද ඉන්නේ මේ පුංචි සිද්ධියක්. ඒතර අතින් පයෙන් ගහලා මේ පුංචි ගින්න නිවෙ නැත්තම් ඒක වැඩිලා තනකොළ ගොඩ ඉනි අරගෙන එයින් ලොකු ගින්නක් වෙලා විශාල ගින්නක් බවට පත් වෙනවා. ඒතර ඒ ගින්න මුල් වෙලා විශාල සත්තු ප්‍රමාණයක් විනාශ වෙනවා, හානි වෙනවා, ලොකු හානියක් ඇති වෙනවා. ඒ වගේ කියලා කියනවා භාගතුන් වහන්සේ පෙන්වන ඒ වගේ යම් කෙනෙකුගේ සිතේ පොඩිවට ඇති වෙන අකුසල සංඥාව. පොඩි පුංචිවට ඇති වෙන අකුසල සංඥාව. අන්නේ පුංචිවට ඇති වෙන අකුසල සංඥාව බැහැර නොකොලොත් ඒක ඉවත් නොකොලොත් යලි උපදින් නැති ස්වභාවයකටපත් නොකොලොත් මේ ජීවිතයේ තුලදීම ඒ අකුසල සංඥා බලවත් වීම නිසා දුක් උපදින්න පටන් ගන්නවා. පීඩා ඉපදෙන්න පටන් ගන්නවා. දැවිලි, තැවිලි ඇති වෙන්න පටන් ගන්නවා. දුකසේ වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අකුසලයේ මුල් වෙලා දුක් පීඩා හටගෙන දුකසේ වාසය කරන කෙනා කයම් බිඳලා මලන් පස්සේ දුක් සහිත ලෝකයක ඉපදිලා අතිශයින් දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට භාගතුන්ස පෙන්වා දෙනවා සනිදානම් භික්ඛවේ uppajjati නෙක්ඛම්ම විතක්කෝ නෝ අනිදානං සනිදානං uppajjati අව්‍යාපාද විතක්කෝ නෝ අනිදානං සනිදානං uppajjati අවිහිංසා විතක්කෝ නො අනිදානං. දැන් කලින් අපට කියා දුන්නේ කා විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ කියන අකුසල විතර්ක හේතු සහිතවයි උපදින්නේ. හේතු රහිතව නොවේ. කියලා මේ හේතු ස්වභාවයන් අපිට කියලා දෙනවා. දැන් අපිට කියා දෙන්නේ කොහොමද? මොකද්ද? නෙක්ඛම් විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය ගැනයි මේ කියා දෙන්නේ. ඒතර අකුසල විතරක හේතු සහිතව උපදින්නාseම කුසල විතරක ඒවත් හේතු සහිතවයි උපදින්නේ. හේතු රහිතව නොවේ කියලයි මේ භාගතුන්ස කියා දෙන්නේ. කතංච බික්කවේ සනිදානං uppajjati nekkama vitakkෝ නොවනිදානං. මහණෙනි නෙක්ඛම විතර්කය හේතු සහිතව උපදිනවා හේතු රහිත උපදින්නේ නැහැ කියන්නේ කොයි විදිහටද සනිදානං uppajjati අව්‍යාපද විතක්කෝ නෝ අනිදානං සනිදානං uppajjati අවිහිංසා විතක්කෝ නෝ අනිදානං මහණෙනි හේතු සහිතව අව්‍යාපාද විතර්කයේ උපදිනවා හේතු රහිත උපදින්නේ නැහැ කියලා කියන්නේ කොහොමද මහණෙනි හේතු සහිතවයි අවිහිංසා විතර්කයේ උපදින්නේ හේතු රහිතව උපදින්නේ නැහැ කියලා කියන්නේ කොහොමද ඒක සිදු වෙන්නේ කොහොමද කියලා භාගතුනස කියා දෙනවා කොහොමද කියලා දෙන්නේ මහණෙනි? නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥාව උපදිනවා. නෙක්ඛම්ම සංඥාව නිසා නෙක්ඛම්ම සංකල්පය උපදිනවා. නෙක්ඛම්ම සංකල්පය නිසා නෙක්ඛම්ම ඡන්දය ඇති වෙනවා. නෙක්ඛම්ම ඡන්දේ නිසා නෙක්ඛම්මයේ කෙරේ හිත ඇදිලා යන ස්වභාවය ඇති වෙනවා. නෙක්ඛම්මයේ කෙරේ හිත ඇදිලා යන ස්වභාවයේ තියෙන කෙනා තුළ නෙක්ඛම්ම සෙවීම ඇති වෙනවා. නෙක්ඛම්ම පරිේශණය කියන එක ඇති වෙනවා. නෙක්ඛම්ම පරිේශණයේ තියෙන කෙනා නෙක්ඛම්මය ගැන සොයන්නේ නිකං කෙනෙක් නෙවෙයිනේ. භාගතුන් වහන්සේ ගැන විශ්වාස කරන, භාගතුන් වහන්සේව පිළිගන්න, භාගතුන් වහන්සේ ගැන පැහැදීම තියෙන, ධර්මයේ පිළිගන්න කෙනා තමයි නෙක්ඛම්මය ගැන සොයන්නේ. කාමයේ ගැන සොයන්නේ භාගතුන් වහන්සේව විශ්වාස නොකරන කෙනා. භාගතුන් වහන්සේව පිළිනොගන්න කෙනා. භාගතුන් වහන්සේගේ ධර්මයේ පිළිනෝ ගන්න කෙනා. ඒ ධර්මයේ ගැන විශ්වාස නොකරන කෙනා කාමයේ ගැන සොයන්න පටන් ගන්නවා. කාම පරිශීණය කරන්න එහෙම කෙනා. නෙක්ඛම පරිශීණය කරන්නේ භාගතුන් වහන්සේ පිළිගන්න කෙනා. භාගතුන් වහන්සේව විශ්වාස කරන කෙනා. භාගතුන් වහන්සේගේ වචනය පිළිගන්න කෙනා. භාගතුන් වහන්සේගේ වචනය අනුගමනය කරන කෙනා නෙක්ඛම පරිශීණය කරනවා. නෙක්ඛම් ගැන හොයලා බලනවා. සොයනවා. ඒ විදිහට නෙක්ඛම්මේ ගැන සොයන කෙනා සිතින් කයෙන් වචනෙන් ඒ තුන් දොරින්ම නිවැරදි පිළිවෙත් අනුගමනය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි අව්‍යාපාද ධාතුව නිසා අව්‍යාපාද සංඥාව උපදිනවා. අව්‍යාපාද සංඥාව නිසා අව්‍යාපාද සංකල්පය උපදිනවා. අව්‍යාපාද සංකල්ප නිසා අව්‍යාපාද ඡන්දය ඇති වෙනවා. අව්‍යාපාද ඡන්දය නිසා අව්‍යාපාදයේ ගැන හිත ඇදිලා යන ඒ දෙසට හිත යොමු වීම ඇති වෙනවා. ඒතර ඒ විදිහට හිත ඇදිලා යනකොට අව්‍යාපාදයේ ගැන හිත යොමු වෙනකොට අව්‍යාපාදය ගැන සොයන්න පටන් ගන්නවා. අව්‍යාපාද පරිශ්‍රණය කියන එක ඇති වෙනවා. ඒ විදිහට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා අව්‍යාපාදය ගැන සොයද්දී සිතින් කයෙන් වචනයෙන් නිවැරදි පිළිවෙත් අනුගමනය කරනවා කියලා භාග්‍යවතුන්ස පෙන්වා දෙනවා. ඊළඟට භාග්‍යවතුන්ස පෙන්වනවා මහණෙනි අවිහිංසා ධාතුව නිසා අවිහිංසා සංඥාව උපදිනවා. අවිහිංසා සංඥාව නිසා අවිහිංසා සංකල්පය උපදිනවා. අවිහිංසා සංකල්ප නිසා අවිහිංසා ඡන්දය උපදිනවා. අවිහිංසා ඡන්දය නිසා අවිහිංසාව ගැන සිත ඇදිලා යනවා. අවිහිංසාවට හිත නැමෙනවා. එතකොට ඒ විදිහට අවිහිංසාව ගැන හිත ඇදෙද්දී යොමු වෙද්දී අවිහිංසාව ගැන සොයන්න පෙළඹෙනවා. අවිහිංසා පරිේශණය කියන එක ඇති වෙනවා. මේ ඔක්කොම හිතේ ඇති වෙන දේවල්. මතක තියාගන්න නැත්නම් මේක බාහිර නෙවෙයි ඇති වෙන්නේ. ඒතර අවිහිංසාව ගැන සොයන කෙනා, අවිහිංසා පරිේශණය ඉපදුණු කෙනා භාගතුන් වහන්සේව පිළිගන්න කෙනෙක්. භාගතුන් වහන්සේව පිළිනොගන්න කෙනා අවිහිංසාව ගැන එයාගේ හිතේ ඉපදින්නේ අදහසක්. භාගතුන් වහන්සේ ගැන පැහැදීමක් තියෙන කෙනා තුළ භාගතුන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනා තුළ අවිහිංසා පරිේශණය කියන එක ඇති වෙනවා. අවිහිංසාව ගැන සොයන්න, සිතින් සොයන්න පෙළඹෙනවා. ඊළඟට අවිහිංසා පරිේශණය සිදු කරන කෙනා තුළ, ඒ කියන්නේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා තුළ අවිහිංසා පරිේශණය කිරීම නිසා සිතින්, කයින්, වචනෙන්, තුන් දොරින් නිවැරදි පිළිවෙත් එහෙම නැත්නම් නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කෙරෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන මහණෙනි යම් කෙනෙක් අර ගිනිගත් තනකොළ හුල එහෙම නැත්නම් ඒ ගිනි සිලුව තනකොළ ගොඩකට විසි කරනවා යම් කෙනෙක්. ඒතර යා ඒක දකිනවා තනකොළ ගොඩට වැටුණන් පස්සේ ගින්දර තියනවා දකිනවා. දැක්කහම යා හිතනවා මේක හොඳ නෑ අනතුරක් අතින් පයින් ගහලා ඒක නිවනවා. එතකොට යතින් පයින් ගහලේ ගිනි හුල නිව්වහම ඒක නිසා ගින්න වැඩි වෙලා යන්නේ නැහැ. තනකොළ කොට ගිනි ගන්නෙ නැහැ. තනකොළ කොට ගිනි ගන්න නිසා ගින්න පැතිරෙන්නේ නැහැ. ඒ නිසා ඒ තනකොළ සහ ගස්කොළන් ආදී අසුරු කරන් හිට ඉන්න සත්තු ආරක්ෂා වෙනවා. ඒ අයට කිසි හානියක් වෙන්නේ නැහැ. ආරක්ෂාවටපත් වෙනවා. විනාශයටපත් වෙන්නේ නැහැ. මහණෙනි ආන් ඒ වගේ යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ යකින යම් කෙනෙක් තුළ අකුසල සංඥාවක් ඇති වුනහම ඒ අකුසල සංඥාව ප්‍රමාද නොවි තා ඉක්මනින් දුරු කරනවද බැහැර කරනවද ඒක සම්පූර්ණයෙන් බැහැර කරනවද යලි හට නොගන්නා ස්වභාවයටපත් කරනවද කියන්නේ නැවත යට අකුසලේ හට නොගන්න මට්ටමට ඒක නැති කළා දානවා. ආන් මේ විදිහට නැවත හට නොගන්නා ස්වභාවයටපත් කරනවාද? ආන් ඒ කෙනා මේ ජීවිතේදීම දුක් රහිත ස්වභාවයටපත් වෙනවා. පීඩා රහිත ස්වභාවයටපත් වෙනවා. දැවිලි තැවිලි රහිත ස්වභාවයටපත් වෙනවා. ඊටාම සුවපහසු ජීවිතයක් එයාට ඇති වෙනවා. කය බිඳ මලන් පස්සේ එයා ඉපදුනොත් ඒකාන්තෙන් සුගති ලෝකයක සපවත් ජීවිතයක් එයාට ඇති වෙනවා. එතකොට අපි මේන් ඉගෙන ගන්නෙ කුමක්ද? මේ දහම් කරුණෙන් අපි කුමක්ද ඉගෙන ගන්නෙ? අපි කලින් දවස් කීපයක් දවස් කියන අපි වාර 4 5ක් විතර නේද? දිගට ඉගෙන ගත්තා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ගැන අපි කතා කළා. අවස්ථා ගණනාවක් කතා කළා. අපි අද කතා කළේ අකුසල විතර්ක සහ කුසල විතර්ක ගැන කතා කළා. මේ දහම් කතාවත් එක්ක ඔබට කුමක්ද හිතුනේ? අද දහම් කතාව ඇසීමෙන් ඔබට දැනුණ ලොකුම පණිවිඩය ඔබ මේන් ඉගෙනගත් ප්‍රධාන පණිවිඩය කුමක්ද? කලින් මට මතකයි අපි කලින් කුඩා දේශනා කරාම ගොඩාක් විස්තර කරනවානේ. අද මම විස්තර කරන්න ගියේ නෑ. මොකුත් විස්තර කරේ නෑ නේද? අද මම දේශනාව නිකන් කියවගෙන ගියේ. ඔබ මොකද්ද මේ ඉගෙන ගත්තේ? ඈ? අපි කතා කර ටික තේරුණා නේද? තේරුණා නම් වැඩිම තේරුණේ මොන වගේ එකක්ද කියලා මං අහන්නේ. ඔබගේ හිතේ වැඩිපුරම දැනුණ පණවිඩය මොකද්ද? මම මේ අහන්නේ මේ වගේ එකක්. අපට තෑගි ගොඩක් දෙනවා කෙනෙක්. වටිනා වටිනා වස්තු ගොඩක් දෙනවා කියන්නේ මේ දැකපු ගමන් ඉස්සෙල්ලම ගන්නෙ මොකද්ද? ඔය එක ක්‍රමයක් Taman කැමති දේ ගැනීම. ඒක එක ක්‍රමයක්. ඔය එක Tamanට ප්‍රයෝජනවත් දේ ගැනීමත් එක ක්‍රමයක්. ඕ වඩා වටිනාම දේ ගැනීම තව ක්‍රමයක්. ඒතර යමක් ගන්නේදී අපි කැමති දේ ගැනීම එක ක්‍රමයක් නේ. ඊළඟ දේ තමයි වඩා වටිනා දේ ගැනීම තව ක්‍රමයක්. ක්‍රම දෙකයි. ඒකෙන් වඩා සාර්ථක කොයි ක්‍රමේද? වටිනා දේනේ. ඒ ක්‍රම දෙකෙන් වඩා සාර්ථක වඩා වටිනා දේ ගැනීමනේ. ඔව් එතකොට අද අපි ඉගෙන ගත්ත දේශනාව. මීට පෙරත් අපේ දේශනා ගොඩාක් ඉගෙන ගත්තනේ. ඔයගොල්ලෝ පෞද්ගලිකවත් ඉගෙන ගන්නවා. එතකොට අපි එයින් වඩා වටිනා දේ ගන්නවා කියන නිර්ණායකය තුල අද මොකද්ද ඔබ ගත්තේ? හැබැයි කලින් ගන්නදී කැමති දෙයක් නේ. හැබැයි මතක තියාගන්න ගොඩක් අය ගන්න කැමති දේ ඒ කැමති දේ ගනිද්දී කැමැත්ත උපදින්නේ තමන්ගේ සිතේ ධර්මයේ තුලින් නෙමෙයි කියන්නේ. ඒතර කැමැත්ත ඇති වෙන්නේ ප්‍රිය දේ මත. ඒතර ප්‍රිය හඬ, ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද වලටයි කැමැත්ත යන්නේ. ඒ විදිහ තමයි ගොඩක් අය අල්ලගන්නේ. ඒ නිසායි නිර්ණායකයේ වැරදි කියලා තේරුම් ගන්න. ඒතර වඩා වටින දේ මොකක්ද කියලායි අපි තේරුම් ගන්න ඕන. ඒතර අද අපි මොකද්ද ගත්ත වඩා වටින දේ? අන්න හරි. සනිදානම් භික්ඛවේ uppajjiti කාම විතක්කෝ නො අනිදානම්. සනිදානං uppajjita ව්‍යාපාද විතක්කෝ නො අනිදානං සනිදානං uppajjit විහිංසා විතක්කෝ නො අනිදානං ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා සනිදානම් භික්කවේ uppajjiti නෙක්කම විතක්කෝ නො අනිදානං සනිදානං uppajjiti අව්‍යාපාද විතක්කෝ නො අනිදානං සනිදානං uppajjiti අවිහිංසා විතක්කෝ නො අනිදානං මේ දේශනාවේ සාරය එතන තියෙන්නේ අපිට තියෙන ලොකුම අර්බුදේ නේද මේ විතර්ක දුරු කරන්නේ කොහොමද කියන එක. දැන් අපි පහුගිය කාලේ දීර්ඝව කතා කළා. දීර්ඝව කතා කළා මේ විතර්ක දුරු කරන්න ඕන, දුරු කළ යුතුයි කියන දේ කතා කළා. නමුත් ඒ කතාව තුළ ඔබට නිර්භය භාවයක් ඇති වුණාද? හ්ම්? නෑ නේද? ඒ වෙන්නේ වඩා වටිනාම කරුණ ග්‍රහණය කර නොගැනීම නිසා. දැන් මේ දේශනාව අහද්දී මේ දේශනාව කියලා දෙනවා භාගතුනසේ මහණෙනි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හේතු සහිතවයි උපදින්නේ හේතු රහිතව නොවේ. ඊට පස්සේ භාගතුනසේ පෙන්වා දෙනවා මහණෙනි හේතු සහිතව මේ අකුසල විතර්ක උපදිනවා හේතු රහිතව උපදින්නේ නැහැ කියලා කියන්නේ මොන විදිහටද කියලාත් කියලා දෙනවා නේද? ඒකල කියා දෙනවා කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම කාම සංකල්ප ඉපදෙනවා. කාම සංකල්ප නිසා කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්දේ නිසා කාමයන්ට හිත ඇදිලා යන ස්වභාවය ඇති වෙනවා. කාමයන් කෙරෙහි හිත ඇදිලා යද්දී කාම සොයන්න පටන් ගන්නවා. කාම පරිේශණේ ඇති වෙනවා. කාම පරිේශණේ ඇති වෙන අශෘතවත් පෘ탁ජන කෙනා සිතින් කයෙන් වචනෙන් වැරදි පිළිවෙත් අනුගමනය කරනවා දුස්සහිත ක්‍රියා කරනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතරේ පෙන්වන්නේ කුමක්ද? හේතු සහ හේතු වල ඵල නේද පෙන්වන්නේ. හේතුවක් සහ හේතුයේ ඵලය පෙන්නනෝනේ. ඒ හේතුයේ ඵලය තවදුරටත් පෙන්මින් භාගතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම් කෙනෙක් අර ගිනි තියපු තනහුලක් පන්දමක් කියන්නේ ඒ වගේ එකක් තනකොළ ගොඩකට විසි කරනවා. ඊට පස්සේ ආයේ තනකොළ ගොඩට ගිනිහුල විසි කරන් පස්සේ ඒක අතින් පයින් ගාලා නිවන්නේ නැහැ. එහෙම නිවේ නැත්තම් ක්‍රමක්‍රමයෙන් එතන ඒ වටේ තනකොළ පිච්චිලා ඒකෙන් ගින්න වැඩි වෙලා ඒ ගින්න විශාල ගින්නක් බවට පත් වෙනවා. ඒතරේ තනකොළ වල වේවා ගස්කොළන් වල හිටපු ප්‍රාණීන් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. දැවිලා පිච්චිලා හනියටපත් වෙනවා. භාග්‍යතුන්ස් පෙන්න මහණෙනි යාන් ඒ වගේ යම් කෙනෙක් තුල අකුසල සංඥාවක් ඇති වුනාම ඒක බැහැර කරන්නේ නැත්නම් ඉවත් කරන්නේ නැත්නම් නිරුද්ධ කරන්නේ නැත්නම් යලි හටක් නොගන්නා ස්වභාවයටපත් නොකරනවා නම් එයා මෙලවදීම බොහෝ දුක් උපද උපදින දැවිලි තැවිලි පීඩා උපදින ස්වභාවයට ගොදුරු වෙනවා දුකසේ ජීවත් වෙන්න වෙනවා හැම කෙනාට. කාය බිනල මලන් පස්සේ දුගති ලෝකේ ඉපදිනවා කියලා. බලන්නතර හේතු සහිතව පෙන්වන විදිහනේ මෙලොව දුක් විඳින විදියත්, පරලොව දුගති යන විදියත් ඉබේ හටගන්නේ නෑ. හේතු සහිතවයි හටගන්නේ. ඒතර ධර්මය අහන නොවනති කෙනාට මෙන්න මේ පණිවිඩය ලැබෙනවා නම් මේ කරුණ තේරුම් ගන්නවා නම් එයා ධර්මයට පහදිනවා. ඒ පැහැදීම බලවත් එකක්. පැහැදිලි නේද? හේතුවකින් හටගන්න දේ හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන දේ එයා ඉගෙන ගන්නෙ. ඉතින් මේ මූලික පණවිඩය තේරුම් ගන්න බැරි කෙනා මේ දේශනාවෙන් විවිධ තැන් වලින් අල්ල ගන්න පුළුවන් එයා. විවිධ තැන් වලින් අල්ල ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අල්ලගන්නේ තේරුම් ගන්න බැරි දේ. මොකද හේතුව ඒක ඒක මුල් කරන් එයාට පවතින්න පුළුවන්. සමහර අයට තේරුම් ගන්න බැරි එක අල්ලගත්තාම ලේසියට පැවැත්මක් එනවා. කතා කරන දෙයක් තියෙනවා, වාද කරන දෙයක් තියෙනවා, හිත හිත ඉන්න දෙයක් තියෙනවා. අර සතෙකුට මස් කට්ටක් දුන්නාම ඔහි ඉන්නේ. දවසක් දෙකක් සමහර සතියක් විතර ඉන්නවනේ එක කප කපාප. නේ? ආන් ඒ වගේ සමහර අය තේරෙන්නේ නැති එකක් අල්ලගන්නවා තේරෙන එක පැත්තකට දානවා. තේරුම් ගන්න ඕන මූලික දේ දිහා බලන්නේ නැහැ. නොතේරෙන කොටස කොහෙද කියලා හොයනවා. හොයලා ඒක තමයි ගන්න. ඊට පස්සේ ඒක ගැන කතා කරනවා. ඒ ගැන හිතනවා. ඊට පස්සේ පොත් හොයනවා, යා බලනවා, පිටු පෙරලනවා, ආය අහනවා, සාකච්ඡා කරනවා. අවබෝධයකට යන්න බෑ. නේද? දැන් මේ දේශනාවහදී සමහරට ඔයගොල්ලෝ ආපහු බලද්දි තේරෙයි කාම ධාතුව නිසා කාම සංඥා උපදිනවා. ඔයගොල්ලෝ හොයයි කාම ධාතුව මොකද්ද? මේක ආය අහනකොට ගොඩක් කටිට ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද කාම ධාතුව? ඒ ප්‍රශ්නේ නැති කරන්න මම මේ වෙනත් අව ලෝකතන හිර වෙනවා කියලා. කාම ධාතුව මොකද්ද? ඔතන තමයි හිර වෙන්නේ. ව්‍යාපාද ධාතුව මොකද්ද? හොයාගන්න බැරි වෙනවා. හොලොංගෙද හොයාගන්න. එතන හිර වෙනවනේ ඔයගොල්ලෝ. ඈ? ආ ඒක තමයි. මම දන්නවා හිර වෙන්නේ ඔතන කියන්නේ. අපි මේ දේශනාව කොච්චර කතා කරලා ගියත් ඔයගොල්ලෝ ඔතන හිරි වෙනවා. කියන්නේ ඔතන තමයි ඔයගොල්ලන්ගේ හිත යොමු වෙන්නේ ටක් ගාලා. එතකොට හරි තැනකට යන්න බැරි වෙනවා. හරි තැනට නොය නිසා කාම ධාතුව සොයාගන්න බැරි වෙනවා. හරි තැන පිහිටන කෙනාට කාම ධාතුව සොයාගන්න පුළුවන්. කාම ධාතුව තේරුම් ගන්න පුළුවන් කලක් එනවා. ඒ නිසා මේ දේශනාවේදී පමණක් නෙවෙයි කුමන ධර්මයක් ඉගෙන ගත්තත් කුමන දේශනාවක් ඉගෙන ගත්තත් ඒ දේශනාව මුල් කරගෙන මුලින් අපි තීරුම් ගත යුතු දේ කුමක්ද කියලා වැටහීමක් තියෙන්න ඕන. දැන් අපට තේරෙනවා නම් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක දුක් සහිතයි දුක් උපදවන දෙයක් අපි කර්කශ දුක්යෙන් විඳිනවා කියලා තේරෙනවා නම්. එimhe තේරෙන්න ඕන භාගතුන් වහන්සේගේ ධර්මය දන්න කෙනාට. මොකද භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාම විතරක ආදී දේ නිසා විඳින්න සිදුවෙන විඳින නොයෙකුත් දුක් ගැහැට පිළිබඳ අපට කියලා දීලා තියෙනවා. ඒතර අප මේ ධර්මයන් අහපු අය විදිහට අප තුලම ඇති වෙන නොයෙකුත් දුක් පීඩා, තැවිලි දැවිලි ගැන අපට වැටහීමක් තියෙන්න ඕන. නේද? ඒතර ඒ විදිහට මේ දුක් පීඩා ගැන තේරුම් ගන්න කෙනාට ඒ නිදහස් වෙන්න ඕන කියන අදහසක් ඉපදෙන්න ඕන. ඒ නිදහස් වෙන්න හිතන කෙනාට ඒ නිදහස් වීමේ වැඩපිළිවෙල නේද තේරුම් ගන්න ඕන. ඒ නිදහස්මේ වැඩපිළිවෙල තමයි අඳුර ගන්න ඕනේ. වචනයේ අර්ථය තේරෙන්නේ නැත්නම් ඒක හොය ඉඳලා හරියනවද? හොය හොය ඉඳලා හරියන්නේ නැහැ. නිදර්ශන වැඩපිළිවෙල අඳුරගත්තා නම් එයාට ඇති වෙන ප්‍රමාදය එච්චර ලොකු ප්‍රමාදයක් වෙන්නේ නැහැ. දැන් මේ දේශනාව පෙන්වා දෙන්නේ හේතුවක් නිසා ඇති වෙන ඵලයක් ගැනයි. හේතුවක් නිසා ඇති වෙන ඵලයක් තියෙනවා. ඒ හේතුව නැතිවෙමින් ඒ ඵලේ නැති වෙලා යනවා. ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන ප්‍රධානම කාරණේ. ඉතින් ඒ කාරණේ තේරුම් ගත්තොත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක කියන අකුසල විතරක දුරු කිරීම ගැන බයක් ඇති වෙන්නේ නැහැ. ගොඩක් දෙනාට බයක් තියෙන කොහොමද මේ දුරු කරන්නේ? දුරු වෙන්නේ නැහැ ලේසියෙන්. නේ? දුරු වෙන්නේ නැහැ. එතකොට මේවයි ස්වභාවය ගැන කියලා දීලා භාගතුනස පෙන්නා දෙනවා. සිතේ ඇති වෙන ඊටාම පොඩිවට ඇති වෙන අකුසල සංඥාව දුරු කිරීම පිණිස ප්‍රමාද වෙන්න එපා. ඒ සංඥාව දුරු කරගත්තොත් අකුසලෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව ඒ අකුසල සංඥාව තිබුණොත් මොකද වෙන්නේ? දැන් අපි ධර්මයේ දන්නවනම් අපිට තේරෙනවා අකුසල සංඥාවක් හිතේ තිබුණොත් ඒ තියෙන්නේ නිකම්ම නෙමෙයි ඉබේ හටගන්නේ නෑ නේද? කාම සංඥාවක් හිතේ තිබුණොත් අපි දන්නවා භාගතුනස පෙන්නා තියෙනවා කාම සංඥාව නිකන් හටගන්නේ කාම ධාතුව මුල් වෙලා හටගන්නේ. එහෙනම් කාම ධාතුව මුල් වෙලා කාම සංඥාව ඇති වෙනවා. මේ කාම සංඥාවක් තිබුණොත් කාම සංකල්ප ඇති වෙනවා. කාම සංකල්ප ඇති වුණොත් කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්දය තිබුණොත් කාමයට හිත ඇදිලා යනවා. එතකොට කාමයේ සෙවීම කියන එක ඇති වෙනවා. කාමයන් සොයන්න පටන් ගත්තාම සිතින් කයින් වචනෙන් වැරදි පිළිවෙත් කෙරෙනවා. ඒ විදිහේ සිතින් කයින් වචනෙන් වැරදි පිළිවෙත් කරන කෙනා මෙලවදීම බොහෝ දුකට පීඩාවට පත් වෙන්න වෙනවා, ගොදුරු වෙන්න වෙනවා. කය බිඳලා මලන් පස්සේ සතර අපායට යන්න වෙනවා. මේ විදිහට තේරුම් ගන්න කෙනා ස්වල්ප හෝ අකුසල සංඥාවක් අකුසල ස්වභාවයක් හිතක ඉපදිලා ඒක පවතින්න දෙන්නේ නැහැ. ස්වල්ප විදිහට ඉපදෙන අකුසල සංඥාව බැහැර කරනවා. ඉවත් කර ගන්නවා. යලි හට නොගන්න ස්වභාවයට පත් කර ගන්නවා. බලන ධර්මයේ පුරුදු කරන විදිහටනේ ඒ විදිහට ධර්මයේ පුරුදු කරන්න නම් ඒ අකුසල ස්වභාවය බැහැර කරන්න පුළුවන් දෙයක් කියන අවබෝධය තියෙන්න ඕන. ඒ අවබෝධය තමයි මේ දේශනා ඉගෙන ගැනීම අපතුල ඉපදෙන්න ඕන. ඒ අවබෝධය තමයි අර හේතුවකින් හටගන්න දෙයක්. අකුසලෙ නිකම්ම හටගන්නේ නැහැ හේතුවකින් හටගන්නේ. ඒ හේතුව නැතුන ගමන් අකුසල නැති වෙලා යනවා. එහෙනම් අකුසල සංඥාව අඳුරගන්න ඒ අකුසල සංඥාව අඳුරගත්තාම ඒක බැහැර කරගන්න ප්‍රමාද වෙන්න එපා. ස්වල්ප හෝ අකුසල සංඥාවක් අකුසල ස්වභාවිතේ තියෙනවා නම් ඒක බැහැර කරගන්න ඕන. ඒක බැහැර නොකරගත්තොත් එහෙම ඒ අකුසලයේ මුල් වෙලා සිතින් කයින් වචනෙන් වැරදි පිළිවෙත් කෙරෙන එක සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. අකුසලයේ හිතේ තිබුණොත් නිකාම තියෙද හිතේ. නිකම් නැති වෙලා යනවා. නිකම් නැති වෙලා යන්නෙත් නෑ. නිකන් තියෙන්නේ නෑ. ඒක හේතුවක් බවට පත් වෙලා ඒට ඵලයක් ඇති වෙනවා. සංඥාවක් තිබුණොත් ඒකෙන් විතර්කය ඇති වෙනවා. සංකල්පය ඇති වෙනවා. කාම සංඥාවක් තිබුණොත් කාම සංකල්පය ඇති වෙනවා කියලා තේරුම් ගන්න. කාම සංකල්පය ඇති වුණොත් කාමච්ඡන්දය ඇති වෙනවා. කාමච්ඡන්දය ඇති වුණොත් කාමයන්ට හිත ඇදිලා යන ස්වභාවය තියෙනවා. කාමයේ සොයන කෙනෙක් බවට පත් වෙනවා. කාමයේ සොයන කෙනා සිතින් කයෙන් වචනෙන් ආයහපත් ප්‍රතිපදාව පුරුදු කරන්න පෙළඹෙනවා. ඒ නිසා සිත කය වචනේ තුන් දොර ආරක්ෂා කර ගැනීම පිණිස උත්සාහ කරන කෙනා ඒ ගැන මොකද්ද පිළිපැදිය යුතු ක්‍රමවේදය. සිතේ ඇතිවෙන ස්වල්ප හෝ අකුසල සංඥාව ස්වභාවය පවතින නොදී ඉක්මනින් බැහැර කරගන්න ඕන. ප්‍රමාද නොවීම ඉවත් කරගන්න ඕන. බැහැර කරන්න ඕන යලිහට නොගන්න ස්වභාවයට පත් කරගන්න ඕන. ඉතින් ඒ විදිහට හිතේ හටගන්න කාම සංඥා, ව්‍යාපද සංඥා, විහිංසා සංඥා ප්‍රමාද නොවි බැහැර කර ගැනීම පිණිස උත්සාහ කරන කෙනා තමාගේ සිත ගැන සෝදිසින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. තමාගේ සිත තේරුම් ගැනීම පිණිස තමාගේ සිතේම තියෙන අකුසල ස්වභාවයන් තේරුම් ගැනීම පිණිස සිත ගැන සෝදිසියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒතර යා සිහිනුවණින් යුක්ත වාසය කරන්නේ. එයාගේ කලබල ගති නැති වෙනවා. එයා තන්පත් කෙනෙක් බවට පත් වෙනවා. මොකද තමාගේ සිත ගැන තමාම අවධානය යොමු කරන් ඉන්න කෙනෙක්. එයා තන්පත් වෙන ස්වභාවයෙන්. බාහිර ලෝකයට එක්ක එකතු වෙලා කැළඹිලි ස්වභාවයක් ඇති ඇති වෙන්නේ නැහැ යාතුල. කැළඹෙන්නේ නැහැ. මොකද එයාට කරන්න වැඩක් එයාට දැන් තියෙනවා නේ. තමාගේම සිතේ තියෙන අකුසල ස්වභාවය බැහැර කරගන්න එයාට උනන්දුවක් තියෙනවා. මොකද එයා දන්නවා මේ අකුසල ස්වභාවය තිබුණොත් මේක වැඩි දියුණු වෙනවා. බලන්න බුද්ධ වචනේ පිළිගන්න කෙනාගේ අදහසනේ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්න පුදී පිළිගත්ත කෙනා ඒ අදහසට අනුව කටයුතු කරනවා. ඒ අදහසට අනුව හිතනවා. එපමණකින් මෙයා ධර්මයට පැමිණිලා. එනිසා මේ දේශනාව ඉගෙන ගත්ත ආය විදිහට තේරුම් ගන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියන විතර්ක හේතු රහිතව හටගන්නේ නැහැ. හේතු සහිතවයි හටගන්නේ. ඊළඟට නෙක්ඛම් විතර්කය අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක කියන කුසල විතරකත් නිකාම්ම හටගන්නේ, ඉබේ හටගන්නේ, හේතු සහිතව හටගන්නේ කියලා තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් ගැනීම තමා තුළම ලොකු සංසිඳීමක් ඇති වෙන්න බය නැති ස්වභාවයක් ඇති වෙන්න ධර්මයේ පුරුදු කිරීම පිණිස තමාගේ සිත කෙරෙහි අවධානය යොමු කරගන්න එහෙනම් සිහිනුවන උපදව ගන්න උපකාර වෙනවා. හොඳයි අපි සිත් පතන මේ සිළු දෙනාටම මේ උතුම් දේශනාව තුළ පෙන්වන ධර්මයන් සිළු දෙනාගේ ධර්මාබෝධය පිණිස උපකාරක ධර්මයන් වේවා. සාදු සාදු සාදු